අම්බලට්ටික රාහුලෝවාද සුත්තං එවං මේ සොතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාසේ තේන කෝපන සමයේන ආයස්මා රාහුලෝ අම්බලට්ටිකායම් විහෙරති අතකෝ භගවා සායන් සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන අම්බලට්ඨිකා යේනා යස්මා රාහුලෝ තේනුපසංඛමි අන්දසාකෝ ආයස්මා රාහුලෝ භගවන්තං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන ආසනං පඤ්ඤාපේසි උදකංච පාදානං නිසේදි භගවා පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ පාදේ පක්ඛාලේසේ ආයස්මාපි කෝ රාහුලෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී අතකෝ භගවා පරිත්තං උදකාවශේෂං උදකා දානේ තපෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසේ අස්සසිනෝ ත්වං රාහුලයිමං පරිත්තම් උදකාවශේෂං උදකාදානේ තපිතන්ති ඒවං බන්තේ ඒවං පරිත්තං කෝ රාහුලකේෂං සාමඤ්ඤං යේසන්නත්තේ සම්පජාන මුසාවාදේ ලජ්ජාති අතකෝ භගවා සංපරිත්තං උදකාවසේසං ඡඩ්ඩෙත්වා ආයස්මන් සංරාහුලං ආමන්තේසේ පර්ශසිනෝ ත්වං රාහුල සම්පරිත්තං උදකාවසේ සංඡඩ්ඩේ තන්තේ ඒවන් බන්තේ ඒවන් ඡඩ්ඩිතං කෝ රාහුලතේ සංසාමඤ්ඤං යේ සම්නත්තේ සම්පජාන මුසාවාදේ ලජ්ජාති අතකෝ භගවා සංඋදකා දානං නික්කොජ්ජත්වා ආයස්මන් සං රාහුලං ආමන්තේසේ පස්සසිනෝසං රාහුල ඉමං උදකාදානං නික්කොජ්ජිතන්තේ එවං බන්තේ එවං නික්කොජ්ජිතං කෝ රාහුල තේසං සාමඤ්ඤං යේ සම්නත්තේ සම්පජාන මුසාවාදේ ලජ්ජාතේ අතකෝ භගවා සංඋදකාදානං කුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසේ පස්සසිනෝ තං රාහුලයිමං උදකා දානං රිත්තං තුච්ඡන්ති එවං බන්තේ එවං රිත්තං තුච්ඡං කෝ රාහුලතේ සංසාමඤ්ඤම් යේ සම්නත්තේ සම්පජාන මුසාවාදේ ලජ්ජාති සේයතා පිරාහුල රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උම්බෝල්හවා අභිජාතෝ සංගාමචරෝ සෝ සංගාමගතෝ පුරිමේහි පීපාදේහි කම්මං කරෝති පච්චමේහි පීපාදේහි කම්මං කරෝති පුරිමේනපි කායේන කම්මං කරෝති කච්චිනේනපි කායේන කම්මං කරෝති ශේෂේනපි කම්මං කරෝති කන්හේහිපි කම්මං කරෝති දන්තේහිපි කම්මං කරෝති නංගුට්ඨේනපි කම්මං කරෝති රක්ඛතේව සොණ්ඩං තත්ථ හත්තාරෝ හස්ස එවං හෝති අයං කෝරඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බෝල්හවා අභිජාතෝ සංගාමතරෝ සංගාමගතෝ පුරිමේහි පිපාදේහි කම්මං කරෝති පච්චිමේහි පිපාදේහි කම්මං කරෝති පුරිමේන පිකායේන කම්මං කරෝති පච්චිමේන පිකායේන කම්මං කරෝති ශීසේන පිකම්මං කරෝති කන්නේහි පිකම්මං කරෝති දන්තේහි පිකම්මං කරෝති නංගුට්ඨේන පිකම්මං කරෝති රක්ඛතේව සොණ්ඩං අපරිච්ඡත්තං කෝරඤ්ඤෝ නාගස්ස ජීවිතන්ති යතෝ කෝරාහුල රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බෝල්හවා අභිජාතෝ සංගාමචරෝ සංගාමගතෝ තේයාලම් නංගුට්ඨේනපි කම්මං කරෝති සොණ්ඩායපි කම්මං කරෝති තත්ත හත්තාරෝහස්ස එවං හෝති අයං කෝරඤ්ඤෝ නාගෝ ඒසාදන්තෝ උබ්බෝල්හවා අවිජාතෝ සංගාමචරෝ සංගාමගතෝ තේයාලම් නංගුට්ඨේනපි කම්මං කරෝති ඡණ්ඩායපි කම්මං කරෝති කරිත්තං කෝරඤ්ඤෝ නාගස්ස ජීවිතං නත්තේ දානේ කෙන්චේ රඤ්ඤෝ නාගස්ස කරණීයන්ති ඒවමේව කෝ රාහුල යස්ස කස්සකේ සම්පජාන මුසාවාදේ නත්තේ ලජ්ජා නාහං තස්ස කිංචේ පාපං අකරණීයන්ති වදාමි තස්මාති රාහුල හස්සාපින මුසා බනිස්සාමේති එවං හිතේ රාහුල සික්ඛේ සම්බං චංකින් මඤ්ඤසි රාහුල චමත්ත්‍යා ආදාසෝති පච්ච වේඛනත්තෝ බන්තේති ඒවමේව කෝ රාහුල පච්ච වේක්ඛිත්වා පච්ච වේක්ඛිත්වා කායේන කම්මං කාසම්බං පච්ච වේක්ඛිත්වා පච්ච වේක්ඛිත්වා වාචාය කම්මං කාසම්බං පච්චවෙක්ඛෙත්වා පච්චවෙක්ඛෙත්වා මනසා කම්මං කාසම්බං යදේව ත්වං රාහුල කායේන කම්මං කත්තු කාමෝ අහෝසි තදේවතේ කාය කම්මං පච්චවෙක්ඛිතම්බං යන්නෝනකෝ අහං ඉදං කායේන කම්මං කත්තු කාමෝ ඉදං මේ කාය කම්මං අත්තව්‍යාබාධාය පේ සංවත්තේය අරව්‍යාබාධාය පි සංවත්තේය උභයව්‍යාබාධාය පි සංවත්තේය අකුසලං ඉදං කාය කම්මං දුක්ඛුද්‍රයං දුක්ඛ විපාකන්තේ සචේතං රාහුල පච්ච වෙක්කමානෝ එවං ඥානෙයාසි යං කෝ අහං ඉදං කායේන කම්මං කත්තු කාමෝ ඉදම් මේ කාය කම්මං අත්තව්‍යාබාධායපි සංවත්තේය පරව්‍යාබාධායපි සංවත්තේය උභයව්‍යාබාධායපි සංවත්තේය අකුසලං ඉදං කාය කම්මං දුක්ඛුද්‍රයන් දුක්ඛ විපාකන්ති ඒව රූපං තේ රාහුල කායේන කම්මං සසක්ඛන්න කරණීයම් සචේපන ත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ජානේයාසේ යං කෝ අහං ඉදං කායේන කම්මං කස්සු කාමෝ ඉදම් මේ කාය කම්මං නේවත්තව්‍යාබාධායපි සංවත්තේය නපරව්‍යාබාධාය සංවත්තේය නඋභයව්‍යාබාධාය සංවත්තේය කුසලං ඉදං කාය කම්මං සුකුද්‍රයන් සුඛ විපාකන්ති ඒව රෝපන්තේ රාහුල කායේන කම්මං කරණීයං කරොන්තේන පිතේ රාහුල කායේන කම්මං තදේවතේ කාය කම්මං පච්ච වෙක්ඛිතම්බං යන්නෝනකෝ අහං ඉදං කායේන කම්මං කරෝමි ඉදම් මේ කාය කම්මං අත්තව්‍යාබාධායපේ සංවත්තති කරව්‍යාබාධායපේ සංවත්තති උභයව්‍යාබාධායපි සංවත්තති අකුසලං ඉදං කාය කම්මං දුක්ඛුද්‍රයන් දුක්ඛ විපාකන්ති සචේතං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානෙයාසේ යං කෝ අහං ඉදං කායේන කම්මං කරෝමි ඉදම් මේ කාය කම්මං අත්තව්‍යා බාධායපි සංවත්තති පරව්‍යා බාධායපි සංවත්තති උභයව්‍යාබාධායපි සංවත්තති අකුසලං ඉදං කාය කම්මං දුක්ඛොද්රයන් දුක්ඛ විපාකන්ති පටිසංහරේ යාසිතවං රාහුල එවං කාය කම්මං සචේපන ත්වං රාහුල පච්ච වෙක්කමානෝ එවං ඥානෙයාසි යං කෝ අහං ඉදං කායේන කම්මං කරෝමි ඉදම් මේ කාය කම්මං නේවත්ත්ව්‍යාබාධාය සංවත්තති නපරව්‍යාබාධාය සංවත්තති න උභයව්‍යාබාධාය සංවත්තති කුසලං ඉදං කාය කම්මං සුඛොද්‍රයන් සුඛ විපාකන්ති අනුපදජ්ජේයාසිතං රාහුල ඒව රූපං කාය කම්මං කත්වාපි තේ රාහුල කායේන කම්මං තදේවතේ කාය කම්මං පච්ච වෙක්ඛේ සම්බං යන්නෝනකෝ අහං ඉදං කායේන කම්මං අකාශෙන් ඉදම් මේ කාය කම්මං අත්සව්‍යාබාධායති සංවත්තති පරව්‍යාබාධායති සංවත්තති උභයව්‍යාබාධායති සංවත්තති අකුසලං ඉදං කාය කම්මං දුක්ඛොද්රයන් දුක්ඛ විපාකන්ති සචේතං රාහුල පච්ච වෙක්කමානෝ එවං ඥානෙයාසි යං කෝ අහං ඉදං කායේන කම්මං අකාසෙම් ඉදම් මේ කාය කම්මං අත්ත්ව්‍යාබාධාය පි සංවත්තති පරව්‍යාබාධාය පි සංවත්තති උබයෝ ව්‍යාබාධායපි සංවත්තති අකුසලං ඉදං කාය කම්මං දුක්ඛොද්රයන් දුක්ඛ විපාකන්ති ඒව රෝපන්තේ රාහුල කාය කම්මං සත්තරිවා විඤ්ඤෝසුවා සම්බ්‍රක්මචාරේසු දේසේ සම්බං විවරිතම්බං උත්තානේ කාතම්බං දේශෙත්වා විපරිත්වා උත්තානේ කତ୍වා ආයසින් සංවරං ආපජ්ජේ තබ්බම් සචේපන ත්වං රාහුල පච්ච වේක්‍රමානෝ එවං ඥානෙයාසේ යං කෝ අහං ඉදං කායේන කම්මං අකාශෙන් ඉදම් මේ කාය කම්මන්නේ වත්තව්‍යා බාධාය සංවත්තතේ න පරව්‍යාබාධාය සංවත්තති න උභයව්‍යාබාධාය සංවත්තති කුසලං ඉදං කාය කම්මං සුකුද්‍රයන් සුඛ විපාකන්ති තේනේව ස්වං රාහුල පීති පාමුජ්ජේන විහෙරේයාසේ අහෝ රත්තානුසික්ඛේ කුසලේසු ධම්මේසු යදේව ත්වං රාහුල වාචාය කම්මං කත්තුකාමෝ අහෝසි තදේවතේ වචේ කම්මං පච්ච බෙක්ඛේ සම්බම් යන්නකෝ අහං ඉදං වාචාය කම්මං කත්තුකාමෝ ඉදම් මේ වචේ කම්මං අත්තව්‍යා බාධායපි සංවත්තේය පරව්‍යා බාධායපි සංවත්තේය උබේ අව්‍යාබාධායපි සංවත්තේය අකුසලං ඉදං වචේ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්ති සචේතං රාහුල පච්ච වේක්කමානෝ එවං ජානේයාසේ යං කෝ අහං ඉදං වාචාය කම්මං කත්තු කාමෝ ඉදම් මේ වචේ කම්මං තේයාලං උදයව්‍යාබාධාය කෙසං වත්තේය අකුසලං ඉදං වචේ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්තේ ඒව රෝපන්තේ රාහුල වාචාය කම්මං සසක්ඛන්න කරණීයං සචේ පනත්වං රාහුල පච්චවෙක්කමානෝ එවං ජානේයාසේ යං කෝ අහං ඉදං වාචාය කම්මං කත්තුකාමෝ ඉදම් මේ වචේ කම්මන්නේ වත්තව්‍යා බාධාය සංවත්තේය නපරව්‍යා බාධාය සංවත්තේය නඋභයව්‍යා බාධාය සංවත්තේය කුසලං ඉදං වචේ කම්මං සුකොද්රයන් සුඛ විපාකන්තේ ඒව රූපන්තේ රාහුල වාචාය කම්මං කරණීයං කරොන්තේන පිතේ රාහුල වාචාය කම්මං තදේව තේ වචේ කම්මං පච්ච වෙක්ඛි තම්බං යන්නකෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි ඉදම් මේ වචේ කම්මං අච්ඡව්‍යා බාධාය පි සංවත්තති පරව්‍යා බාධාය පි සංවත්තති උභයව්‍යා බාධාය පි සංවත්තති අකුසලම් ඉදං වචේ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්ති සචේ ස්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානෙයාසේ ඉයං කෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි ඉදම් මේ වචේ කම්මං අච්ඡව්‍යාබාධාය පි සංවත්තති පරව්‍යාබාධාය පි සංවත්තති උභයව්‍යාබාධාය පි සංවත්තති අකුසලං ඉදං වචේ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්ති පටිසංහරේ යාසිතවං රාහුල ඒව රූපං වචේ කම්මං සචේ පනත්වං රාහුල පච්ච වෙක්කමානෝ එවං ඥානෙයාසි යං කෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි ඉදම් මේ වචේ කම්මන්නේ වත්තව්‍යා බාධාය සංවත්තති නපරව්‍යා බාධාය සංවත්තති නඋභයව්‍යා බාධාය සංවත්තති කුසලං ඉදං වචේ කම්මං සුඛොද්දරයන් සුඛ විපාකං තේ අනුපදජ්ජේ ආශිතං රාහුල ඒව රූපං වචේ කම්මං කච්වාපිතේ රාහුල වාචාය කම්මං තදේවතේ වචේ කම්මං පච්ච වේක්ඛේ තම්බං යන්නකෝ අහං ඉදං වාචාය කම්මං අකාශිම් ඉදම්මේ වචේ කම්මං අත්ථව්‍යාබාධායපි සංවත්තති පරව්‍යාබාධායපි සංවත්තති උභයව්‍යාබාධායපි සංවත්තති අකුසලං ඉදං වචේ කම්මං දුක්ඛොද්රයන් දුක්ඛ විපාකන්ති සචේත්වං රාහුල පච්ච වෙක්කමානෝ ඉදං ඥානෙයාසේ යං කෝ අහං ඉදං වාචාය කම්මං අකාසෙම් ඉදම් මේ වචේ කම්මං අත්තව්‍යා බාධායපි සංවත්තති පරව්‍යා බාධායපි සංවත්තති උභයව්‍යා බාධායපි සංවත්තති අකුසලං ඉදං වචේ කම්මං දුක්ඛොද්‍රයන් දුක්ඛ විපාකන්තේ ඒවරෝපන්තේ රාහුල වචේ කම්මං සත්තරිවා විඤ්ඤෝ සුවා සම්බ්‍රක්මචාරේ සුවා දේශේ සම්බං විවරිතම්බං උත්තානේ කාතම්බං දේශetva විවරිත්වා උත්තානේ කତ୍වා ආයසින් සංවරං ආපජ්ජිතම්බං සතේ පනත්වං රාහුල පච්ච වේක්කමානෝ එවං ජානෙයාසී යංකෝ අහං ඉදං වාචාය කම්මං අකාසින් ඉදම්මේ වචේ කම්මන්නේ වත්තව්‍යා බාධාය සංවත්තති නපරව්‍යා බාධාය සංවත්තති න උභයව්‍යා බාධාය සංවත්තති කුසලං ඉදං වචේ කම්මං සුඛොද්දරයන් සුඛ විපාකන්තේ තේනේව සංරාහුල පේති පාමුජ්ජේන විහෙරෙය්‍යාසේ අහෝ රත්තානුසික්ඛේ කුසලේසෝ ධම්මේසෝ යදේව සංරාහුල මනසා කම්මං කත්තු කාමෝ අහෝසීත් තදේවතේ මනෝ කම්මං පච්ච වෙක්ඛේ සම්බං යන්නකෝ අහං ඉදං මනසා කම්මං කත්තු කාමෝ ඉදම් මේ මනෝ කම්මං අත්ථව්‍යා බාධායති සංවත්තේය කරව්‍යා බාධායති සංවත්තේය උභයව්‍යා බාධායති සංවත්තේය අකුසලං ඉදං මනෝ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්ති සකේතං රාහුල පච්ච වේක්ඛමානෝ එවං ජානේයාසේ යං කෝ අහං ඉදං මනසා කම්මං කත්තු කාමෝ ඉදං මේ මනෝ කම්මං අත්තව්‍යාබාධායපි සංවත්තේය කරව්‍යාබාධායපි සංවත්තේය උභයව්‍යාබාධායපි සංවත්තේය අකුසලං ඉදං මනෝ කම්මං දුක්ඛොද්‍රයං දුක්ඛ විපාකන්තේ ඒව රූපංචේ රාහුල මනසා කම්මං සසක්ඛං නකරණීයම් සචේ පනත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානෙයාසේ යං කෝපනහං ඉදං මනසා කම්මං කත්තු කාමෝ ඉදම් මේ මනෝ කම්මං නේවත්සව්‍යාබාධාය සංවත්තේය නපරව්‍යාබාධාය සංවත්තේය න උභයෝව්‍යාබාධාය සංවත්තේය කුසලං ඉදං මනෝ කම්මං සුකොද්දරයන් සුඛ විපාකන්ති ඒව රූපං තේ රාහුල මනසා කම්මං කරණීයං කරොන්තේන පිතේ රාහුල මනසා කම්මං අදේවතේ මනෝ කම්මං පච්ච වෙක්ඛේ තම්බං යන්නකෝ අහං ඉදං මනසා කම්මං කරෝමි ඉදම් මේ මනෝ කම්මං අත්ථව්‍යාබාධාය පිසංවත්තති පරව්‍යාබාධාය පිසංවත්තති උභයව්‍යාබාධාය පිසංවත්තති අකුසලං ඉදං මනෝ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්ති සචේ ස්වං රාහුල පච්චවෙක්ඛමානෝ එවං ඥානෙයාසේ යං කෝ අහං ඉදං මනසා කම්මං කරෝමි ඉදම් මේ මනෝ කම්මං අත්තව්‍යාබාධාය පිසංවත්තති පරව්‍යාබාධාය පිසංවත්තති උභයව්‍යාබාධාය පිසංවත්තති අකුසලම් ඉදං මනෝ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්තේ කටි සංහරේ ආසිතවං රාහුල ඒව රූපම් මනෝ කම්මං සචේපන ත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානෙයාසි යං කෝ අහං ඉදං මනසා කම්මං කරෝමි ඉදම් මේ මනෝ කම්මං නේවත්තව්‍යා බාධාය සංවච්ඡති නපරව්‍යා බාධාය සංවච්ඡති න උභයෝව්‍යාබාධාය සංවත්තති කුසලං ඉදං මනෝ කම්මං සුඛොද්දරයන් සුඛ විපාකන්ති අනුපදජ්ජේ යාසි ත්වං රාහුල ඒව රූපං මනෝ කම්මං කତ୍වා පිතේ රාහුල මනසා කම්මං තදේවතේ මනෝ කම්මං පච්ච වෙක්ඛිතම්බං යන්නකෝ අහං ඉදං මනසා කම්මං අකාශෙන් ඉදම් මේ මනෝ කම්මං අත්ථව්‍යාබාධායති සංවත්තති කරව්‍යාබාධායති සංවත්තති උභයව්‍යාබාධායති සංවත්තති අකුසලං ඉදං මනෝ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්තේ සචේතං රාහුල පච්චවෙක්ඛමානෝ එවං ඥානෙයාසේ යං කෝ අහං ඉදං මනසා කම්මං අකාසින් ඉදම් මේ මනෝ කම්මං අච්ඡව්‍යාබාධායති සංවත්තති පරව්‍යාබාධායති සංවත්තති උභයව්‍යාබාධායති සංවත්තති අකුසලං ඉදං මනෝ කම්මං දුක්ඛොද්දරයන් දුක්ඛ විපාකන්ති ඒව රෝපේ තේ රාහුල මනෝ කම්මේ අට්ඨේ තබ්බං හරාය තබ්බං jigocche තබ්බං අට්ඨේत्वा හරායිत्वा jigoccheत्वा ආයතින් සංවරං ආපජ්ජිතබ්බං සචේපන ත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ජානෙයාසේ යං කෝ අහං ඉදං මනසා කම්මං අකාශේ ඉදම්මේ මනෝ කම්මං නේවත්තව්‍යාබාධාය සංවත්තති නපරව්‍යාබාධාය සංවත්තති නඋබයව්‍යාබාධාය සංවත්තති කුසලං ඉදං මනෝ කම්මං සුඛුද්‍රයං සුඛ විපාකන්තේ තේනේව තං රාහුල පීතිපාමුජ්ජේන විහෙරේ යාසී අහෝ රත්තානුසික්ඛේ කුසලේසෝ ධම්මේසු යේහි කේචි රාහුල අසීත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා කාය කම්මං පරිසෝදේසුම් වචී කම්මං පරිසෝදේසුම් මනෝ කම්මං පරිසෝදේසුම් සබ්බේතේ ඒවමේවං පච්චවෙක්ඛේत्वा පච්චවෙක්ඛේत्वा කාය කම්මං පරිසෝදේසුම් පච්චවෙක්ඛේत्वा පච්චවෙක්ඛේत्वा වචේ කම්මං පරිසෝදේසුම් පච්චවෙක්ඛේत्वा පච්චවෙක්ඛේत्वा මනෝ කම්මං පරිසෝදේසුම් යේහි කේචරාහුල අනාගත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා කාය කම්මං පරිශෝදෙස්සන්ති වචී කම්මං පරිශෝදෙස්සන්ති මනෝ කම්මං පරිශෝදෙස්සන්ති සම්බේතේ ඒවමේ වන් පච්ච වෙක්ඛේत्वा පච්ච වෙක්ඛේत्वा කාය කම්මං පරිශෝදෙස්සන්ති පච්චවෙක්කෙත්වා පච්චවෙක්කෙත්වා වචේ කම්මං පරිසෝදෙස්සන්ති පච්චවෙක්කෙත්වා පච්චවෙක්කෙත්වා මනෝ කම්මං පරිසෝදෙස්සන්ති යේහි පිකේ චිරාහුල ඒතරහේ සමනා බාබ්‍රාහ්මනා වා කාය කම්මං පරිසෝදෙන්ති වචේ කම්මං පරිසෝදෙන්ති මනෝ කම්මං පරිසෝදෙන්ති සම්දේතේ ඒවමේවං පච්ච වෙක්කෙත්වා පච්ච වෙක්කෙත්වා කාය කම්මං පරිසෝදෙන්ති පච්ච වෙක්කෙත්වා පච්ච වෙක්කෙත්වා වචේ කම්මං පරිසෝදෙන්ති පච්ච වෙක්කෙත්වා පච්ච වෙක්කෙත්වා මනෝ කම්මං පරිසෝදෙන්ති තස්මාති රාහුල පච්ච වෙක්ඛෙත්වා පච්ච වෙක්ඛෙත්වා කාය කම්මං පරිසෝදෙස්සාම පච්ච වෙක්ඛෙත්වා පච්ච වෙක්ඛෙත්වා වචේ කම්මං පරිසෝදෙස්සාම පච්ච වෙක්ඛෙත්වා පච්ච වෙක්ඛෙත්වා මනෝ කම්මං පරිසෝදෙස්සාමාති එවං හිවෝ රාහුල සික්ඛේ සම්බන්තේ ඉදමවෝච භගවා අත්ථමනෝ ආයස්මා රාහුලෝ භගවතෝ වාසිතං අබිනන්දේති අම්බලට්ඨික රාහුලෝ වාද සුත්තං පඨමං